අනන්ත බුදුගුණ මෙනෙහි කරමින් සසර මඟ කෙටි කරගන්නට පෙරුම් පුරද අද වැනි උතුම් පොහෝ දිනයක මේ සම්බුද්ධ දේශනාවත් ඔබට පාරමිතාවක් වේවා. දේශකයානෝ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 අද අපි ධර්මදේශනාවේදී මාතෘකා වශයෙන් අපේ ජීවිතයට ඊටාම වැදගත් ඒ වගේම අපිට සද්ධාව ඇති කරගන්න උපකාර වෙන බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතර කේශ ධාතුන් වහන්සේලා ගැනයි අද අපි ධර්මදේශනාවෙන් සාකච්ඡා කරන්නේ. සර්වඥ ධාතුන් වහන්සේලා ලැබෙන්නේ බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොටමයි උන්වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා ලබා දෙන්නේ. ඒ නිසා කේශ ධාතුන් වහන්සේලා ධර්මයේ පෙන්වන්නේ ජීව කේශ ධාතු කියලා. ජීව ශාරීරික ධාතු. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේම ධාතුන් වහන්සේලා තමයි. හැබැයි ශාරීරික අස්ති ධාතුන් වහන්සේලා ලැබෙන්නේ පිරිනිවන් පෑමෙන් පස්සේ. නමුත් කේශ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොටම ලැබෙන නිසා ඒවා ජීව ශාරීරික ධාතුන් වහන්සේලා හැටියට හඳුන්වනවා. පින්තුණි කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා මේ ලෝකයේ තුල චෛත්‍යයක් නිර්මාණය වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නත් පෙරයි. උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන දවසේ අපි දන්නවා අවුරුදු 29ක් උන්වහන්සේ ගිහි ජීවිතය ගත කරලා එදා චන්න ඇමතිය සමග කන්ත කසු පිට නැගලා අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ මේ සාමාන්‍ය මිනිස්යන් අතර රජ පවුලේ අයවත් එදා දඹදිව හිටපු මිනිස්සුවත් අන්න අද මහා වීරයන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරනවා. කෙලෙස් සටනට පිටත් වුණා කියලා manuss ලෝකයේ අයට දැනුමක් තිබෙන්නේ නැහැ. හැබැයි එදා බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලව දක්වාත් දසදහසක් ලෝක ධාතුවල දෙවියනුත් අහසේ ප්‍රීති ගෝසා කරමින් සාදුකාර දෙන්න පටන් ගත්තා. මහා වීරයන් වහන්සේ කෙලෙස් හටනට පිටත් වුණා කියලා දෙවියන් ප්‍රීති ගෝසා කරන. එදා බෝසතාණන් වහන්සේ බොහෝ දුරක් ගෙවාගෙන ගිහිල්ලා අනෝමා නදිය අසලදී කන්ත කස්සියගෙන් බැහැලා ඒ වෙලාවේ කල්පනා කරා මෙතනින් එහාට මම තනියම යා යුතුයි. තමන්ගේ මගුල් කඩුව රාජකුමාරියෙක් හැටියට අවුරුදු 29ක් පරිහරණය කරපු තමන්ට උරුමෙන් ලැබිච්ච මගුල් කඩුව දකුණු අතින් අරගෙන වම් අතින් කෙස් වැටිය අල්ලලා ගත්තා. රාජකුමාරියෙක් හැටියට දිග කෙස් වැටියක් තිබුණා. මේ කෙස් වැටිය වම් අතින් අල්ලගෙන දෑඟුලක් කෙස් හිසේ ඉතුරුව තියෙන ප්‍රමාණයට කෙස් වැටිය කපන. එතකොට අනෝමා නදී අසලදී අපේ බෝසතාණන් වහන්සේ කේසත් ඡේදනය කරන්නේ දෑඟුලක් කෙස් හිසේ ඉතුරුව තියෙන ප්‍රමාණය. දෑඟුලක් කියන්නේ අඟල් දෙකකට ආසන්න ප්‍රමාණය. උන්වහන්සේ මෙහෙම කෙස් වැටිය කපලා අර කේශ දහතුන් වහන්සේලා මහා බෝසතාණන් වහන්සේගේ කෙස් වැටිය මතට අරගෙන අතේ තියාගෙන සත්‍ය ක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ කිස් පොළවට නොවැටේවා අහසීම රැඳේවා කියන අදිෂ්ඨානෙන් එහෙම කිස් වැටි අහසට වීසි කරා. හරිම පුදුණයි යොදුනක් තරම් ඉහළ අහසට පාවෙලා ගියා මහා බෝසතාණන් වහන්සේගේ කෙස් ඇති. අහසට පාවෙලා ගිහිලා අහසි රැඳුණා. ඒ වෙලාවේ දෙවියන් අතරින් සක්‍ර දෙවියන් දෙදෙව්ලොවට අධිපති හැටියට අපි හඳුන්වනවා මේ සක්‍ර දෙවියන් අර దేవතාවුරු අතරින් රන් කරඬුවක් මවලා අරගෙන මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සියල්ල රන් කරඬුවේ තැන්පත් කරගත්තා. රන් කරඬුවේ තැන්පත් කරගෙන දෙවිවරු සාදුකාර දෙමින් තවතිසා දෙව්ලොවට අරගෙන ගියා. එදා තවතිසා දිව්‍ය ලෝකෙදි සක්‍ර දෙවියන් චෛත්‍යයක් මවනවා සත්‍රුවණින් යුක්ත යොදුන් 12ක් විශාල චෛත්‍යයක් මවනවා තවතිසා දෙව්ලෝ. ඒ චෛත්‍ය මවලා මේ චෛත්‍ය තුල මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරා. ඒ තමයි සිළුමිණි මහා සෑය. පිංගතුණී සිළුමිණි මහා සෑය මවලා දෙවියන් වන්දනාමාන කරන්න පටන් ගත්තේ මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු තැම්පත් කරලා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නත් පෙරයි. උන්වහන්සේ තාම බුදු වෙලා නැහැ. අබිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි උන්වහන්සේ වෙනුවෙන් මේ ලෝකේ පළවෙනියටම මවපු චෛත්‍යය තමයි දිව්‍ය ලෝකේ සිළුමිණි මහා සෑය. මනුස්ස ලෝකේ කවුරුත් දන්නෙත් නැහැ. එදාම තවත් සිදුවීමක් වුණා. උන්වහන්සේ කෙස් වැටියේ කපලා අහසට වීසි කරලා තමන්ගේ ඇඳගෙන ඉන්න රාජ සලුපිලි රාජාභරණ දිහා බලලා ආභරණ ටික ගලවලා මගුල් කඩුවත් සමගම චන්න ඇමතියට දෙනවා. ඔබ මේ වරගෙන ආපහු යන්න. ගිහිලා සුද්ධෝදන රජතුමාට ඒ අයට ගිහින් කියන්න මම විමුක්තිය කරා ගියා. ආපහු යන්න කියලා ආභරණ ටිකයි මගුල් කඩුවයි දීලා උන්වහන්සේ හිතනවා මේ රාජකීය සලුපිලි ශ්‍රමණේකට සුදුසු නැහැ. එහෙම හිතනකොටම බඹලව සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ හිටපු ගටීකාර කියන බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් අරගෙන ආවහසි. හැවිල්ලා මේ අටපිරිකර මහා බෝසතාණන් වහන්සේට පූජා කරපු වෙලාවේ උන්වහන්සේ අටපිරිකර පිළියලගෙන ඒ තුල තියෙන සිවුරු පිරිකර ඇඳගත්තා. තමන් ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල ගලවලා අතේ තියාගෙන සත්‍ය ක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තේ විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොඇටේවා අහසීම රැඳේවා කියලා සත්‍යක්‍රියාවක් කරලා අර කෙස්සටි අහසට විසිකරාසීම ගිහි වස්ත්‍ර යුගලත් අහසට විසිකරා. යොදුනක් තරම් ඉහළ අහසට පාවෙලා ගිහිලා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර අහසේ රැඳෙනවා. අටපිරිකර පූජා කරපු ගටීකාර බ්‍රහ්ම දෙවියන්ම රන් කරඬුවක් මවාගෙන බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර කරඬුවේ තැන්පත් කරගත්තා. කරඬුවේ තැන්පත් කරගෙන බඹලවට අරගෙන ගිහිල්ලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ චෛත්‍යයක් මවනවා. ඒ තමයි සලුමිනි මහා සෑය. එතකොට අබිනිෂ්ක්‍රමණය කරපු දවසෙමයි දිව්‍ය ලෝකේ සිළුමිනි සෑයයි බඹලව සලුමිනි මහා සෑයයි බෝසතාණන් වහන්සේ වෙනුවෙන් මවන්නේ. තාම උන්වහන්සේ බුදු වෙලත් නැහැ. එතකොට එදා කේසච්ඡේදනය කරපු වෙලාවේ බෝසතාණන් වහන්සේ මගුල් කඩුවෙන් කෙස් වැටිය කපනකොට උන්වහන්සේගේ හිසේ ඉතුරුව තිබ්බ කෙස් දෑඟුලක පමණ කේශ ධාතුන් වහන්සේලා දකුණු ඇලයට කර කැවිලා උන්වහන්සේගේ හිස තුල මනාකොට පිහිටන. උන්වහන්සේගේ හිසේ එදායින් පස්සේ පිරිණිවන් පානකම්ම මේ කෙස් ඊට වඩා වැඩිමක් සිද්ධ වුණේ නැහැ කියලා දේශනාවල සඳහන් වෙලා තියෙනවා. අද අපි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දැක්කත් අපි දකින්නේ උන්වහන්සේගේ ශීර්ෂය මත දකුණු ඇලයට කරකැවී ගිය කැරලි සහිත කේශ ධාතුන් වහන්සේලා තමයි බුදුරජාන් වහන්සේගේ හිස මත පිහිටි. එතකොට එදා කෙස් වැටිය කපනවත් සමගම උන්වහන්සේගේ හිසේ ඉතුරු කෙස් සියල්ල බුදුරජාන් වහන්සේගේ ශීර්ෂයේ දකුණු ඇලයට කරකැවිලා කැරලි ලෙස මනාකොට හිසේ පිහිටිය. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ ඉන්න කාලය පිරිණිවන් පානකම් මේ කාලේ අතරතුර යම් කෙනෙකුට කේශ ධාතුන් වහන්සේලා ලබා දුන්නා නම් හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා මිටක් හෝ කිහිපයක් ලබා දුන්නා නම් ඒ සියලු කේශ ධාතුන් වහන්සේලා දෑගුලක ප්‍රමාණයක් හෝ ඊට ටිකක් අඩු ප්‍රමාණයෙන් යුක්තයි. ඊට වඩා දිග කේශ ධාතුන් වහන්සේලා තියෙන විදිහක් නෑ දේශනාවට අනුව. එතකොට පින්වතුනි ওই විදිහට තමයි ඉස්සරලාම කේශ ධාතු තැම්පත් කළා තමයි උන්වහන්සේ වෙනුවෙන් සිළු මිනිසෑය මවන්න. ඊළඟට අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. ශරීරයට අන්ත දුක් පීඩා දීලා දුෂ්කර ක්‍රියාව අතහැරලා ඉදා සුජාතාවගේ කිරිපිනු දානේ වළඳලා සොත්තිය බමුණා දීප කුස තනමිටි යටත් අරගෙන බෝධීන් වහන්සේ අසලට පැමිණිලා ඒ වෙනකොට උන්වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච බෝධිය වෙසක් පුන් පොහෝ දවසේ පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට බිහිවෙච්ච දවසෙමයි සහජාත වස්තුවක් හැටියට වජිරාසනයේ ළඟින් ඇසතු බෝධියේ බෝවංකුරේ මතුවෙන. අවුරුදු 29ක් ගිහි ජීවිතය ගත කරලා අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා බුදු වෙන දවසේ බෝධීන් වහන්සේ අසලට වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. මේ බෝධි මූලයේ නැගෙනහිර දිශාවට මුහුණලා කුසතන ඉලලා වැඩ ඉඳලා තමයි එදා රාත්‍රියේ ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිමත් කරගෙන රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ රාත්‍රී දෙවනි යාමේ චතුප්පාත ඥානෙ රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවත් සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙස්ුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. පිංගතුනි සම්බුද්ධත්වයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේ පළවෙනි සතියෙම බෝධි මූලයේම වැඩ හිටියා. දෙවනි සතියේ බෝධින් වහන්සේට මදක් ටිකක් දුරට ගිහිල්ලා බෝධිය දෙස බලාගෙන නැගෙනහිර දිශාවේ ඉඳන් බෝධින් වහන්සේ දෙස බලාගෙන නේත්‍ර පූජාවකින් සතියක්ම පූජාවක් පැවැත්ත. අනිමිස ලෝචන පූජාවේ දුන්නා. තුන්වෙනි සතියේ රුවන් සක්මනක් මවාගෙන රුවන් සක්මනේ දුන්නා. හතරවෙනි සතියේ රුවන් කුටියක් දෙවියන් විසින් මවපු රුවන් ගේ තුල උන්වහන්සේ වැඩ ඉඳිමින් ධර්මයේ ගාම්භීරතම කොට සබිධර්මයේ මෙනෙහි කරමින් සතියක් වැඩ හිටිය. පස්වෙනි සතියේ අජපාල නුගරුක මුල වැඩ ඉන්නකොට තමයි සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ලෝකයට දහම් දෙසන්න ආරාධනා කරේ. ඒ ආරාධනයක් පිළිගත්තා. හයවෙනි සතිය පුරාම මහා වරසාවක් ඇදහැලෙනකොට මුචලින්ද විලාසලදී නාග ලෝකයට අයිති නාගයෙක් පෙනගොබේ විහිදුවාගෙන හරියට හිසට ඉහළින් මුතු කුඩයක් ඉහළගෙන ඉන්නවා වගේ සතියක් පුරා නොතිමි ඉන්න උන්වහන්සේට ආරක්ෂාව සැලසුවා. හත්වෙනි සතියේ රාජායතන කියන කිරිපලුරුක මුල වැඩ ඉන්නකොට දැන් බුදු වෙලා සති හතක්. මේ සති හතම ගෙවිලා අවසන් වීගෙන එනකොට දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සති හතක් තාම කිසිම දානයක් වළඳලා නැහැ. සති හතේම උන්වහන්සේ निराහාරව තමයි වැඩ හිටියේ. ඊළඟට ඒ සති හතේම උන්වහන්සේ භාවනාවෙම වැඩ හිටපු නිසා තාම මූණකට හොදලා ඊළඟට වැසිකිලි කැසිකිලි කිස සිදු කරලා ඒ මොනවත් කරලා නැහැ. සති හතක්ම සමාපatti සුවීමයි වැඩ හිටියේ. දැන් බලන්න සුජාතාවගේ කිරිපිඩු දානි ගැන සඳහන් වෙන්නේ සුජාතාවගේ කිරිපිඩු දානි මේ නිකන් සාමාන්‍ය නිකන් කිරි ආහාර දානයක් නෙමෙයි. සුජාතාව බාරයක් උනේ Tamanට හොඳ ස්වාමියෙක් ලැබෙන්න ඒ ස්වාමියාට දාව ලැබෙන පළවෙනි දරුවා පිරිමි දරුවෙක් බවට පත් වුනොත් මම මෙන්න මේ විදිහේ දානයක් පූජා කරා. ඒ දානේ තියෙන්නේ කිරි එල දෙන්නු 1000ක් හොඳට නාවල අලුත් තනකොළ කවල ඒ කිරි එල දෙන්නු 1000කින් ගන්න කිරි 500කට පෝනවා. ඒ 500 දෙනාට තනකොළ දීලා අර කිරි පෝලා ඒ අයගෙන් ගන්න කිරි 250කට පෝනවා. ඊළඟට 100 දෙනෙකුට පෝනවා. ඔහොම අරගෙන අරගෙන අන්තිම 10 දෙනාගෙන් ගන්න කිරි වලින් තමයි මේ කිරි ආහාරය හදන්නේ. එතකොට අපිට පේනවා සුජාතාවගේ මේ කිරිපිඩු දාණය මොනතරම්නම් පෝෂණීය ශක්තියක් ඇති කිරි ආහාරයක්. එදා බෝසතාණන් වහන්සේ මේ කිරිපිඩු දාණය පිළි අරගෙන ගුලි 49ක් කරලා තමයි උන්වහන්සේ වළඳන්නේ. එතකොට බුදු වෙන්න පෙර දවසේ කිරිපිඩු දාණය පිළිගත්ත බෝසතාණන් වහන්සේ ගුලි 49ක් කරලා වැළඳුවා කියලා තියෙනවා. එතකොට බලන්න බුදු වෙලා හත්වරක් හත 49යි සති 7ක් වැඩ හිටියා කියන්නේ දින 49ක් වැඩ හිටියේ අර කිරියාහාර පූජාවේ තිබ්බ මේ ආහාරමේ ශක්තිය. උන්වහන්සේ දැන් සති 7ක් වැඩ ඉඳලා සත් සතිය අවසන් වෙන දවසේ ඒ වෙලාවේ සක්‍ර දෙවියන් අහසින් ඇවිල්ලා අරලු බුළු පූජා කරන්නට ඉදුණා. මේ අරලු බුළු වළඳනවා සමගම උන්වහන්සේගේ වැසිකිලි කැසිකිලි කිස සිදු වුණා. ඊට පස්සේ අනෝතත්ත විලෙන් පැන් අරගෙන ඇවිල්ලා සක්‍ර දෙවියන් පිළිගැන. ඒ පැන් වලින් මූණකට හොදගෙන අවසන් වෙනකොට මෙන්න ඒ අසලින් යනවා තපස්සු මල්ලික කියන විලඳ සොහොයුරා. මේ අය කරත්ත 500ක ගැල් 500ක නැගලා බඩු මුට්ටු පටවගෙන එතනින් යනවා. ඒ ළඟින් යනකොට ඒ අවට උක්ෂ දේවතාවියක් හැටියට ඉපදිලා හිටිය මේ තපස් බල්ලුක වෙළඳ සොහොයුරන්ගේ පෙර ආත්මයක අම්ම කෙනෙක්. අම්ම වෙච්ච කෙනා උක්ෂ දේවතාවියෙක් වෙලා ඉපදිලා හිටි. මේ දේවතාව මොකද කරේ අර කරත්ත පන්සීයම එරෙන්න සැලැස්ව. දැන් එක කරත්තයක්ත් හිතනින් යනකොට හොල්ල ගන්න පුළුවන්කමක් නෑ. මේ අය කරත්තවලින් බැහැල මොකක්ද මේ අපිට උනේ කියලා කරත්ත හරව ගන්න උත්සාහ කරනකොට එතන හිටපු කෙනෙක් ඉදිරියේ පෙනී ඉඳලා මේ దేవතාවිය කියනවා බිය වෙන්න එපා තැති ගන්න එපා මම අමනුස්සයෙක්වත් යක්ෂයෙක්වත් නාගයෙක්වත් නෙමෙයි ඔබට මග පෙන්නලා පින් රැස් කරගන්න මාර්ගයක් කියලා දෙන්නයි මේ ආවේ කියලා කියනවා මේ අසල මේ ලෝකයට පහළ වෙච්ච ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේ තාම බුදු වෙලා සති 7ක් යනකම් කිසිම දානයක් වළඳලා නැහැ. ඒ නිසා ඔබ සතුව තියන විලඳ මීපිඩු ඉක්මනට බුදුරජාණන් වහන්සේට පූජා කරගෙන ඒ පින රැස් කරගන්න ඒ පින අනේ මටත් අනුමෝදන් කරන්න කියලා මේ దేవතාවිය අතුරුදහන් වුණා. ඒ වෙලාවේ තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් ඉක්මනට වෙළඳ මීපිඩු සකස් කරගෙන භාජනයකට අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ ස්ථානෙට යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. හැබැයි උන්වහන්සේට විලඳ මේ පිටු පිළිගන්න පාත්‍රයක් නැහැ. සුජාතාව පූජා කරපු පාත්‍රය අර කිරිපිඩු වළඳලා අවසන් වෙලා ගංගාවේ තියලා අදිෂ්ඨාන කරා මම ඒකාන්තයෙන්ම බුදු වෙනවා නම් මේ පාත්‍රයේ උඩුගම් බලා යෑවා කියලා අදිෂ්ඨාන කරා. බුදු වුණාට පස්සේ සති 7ක් තිස්සේ උන්වහන්සේ පාත්‍රයක් තිබුණේ මේ විලඳ මේ පිඩු පිළිගන්නේ කොහොමද කියලා හිතනකොටම සතර වරන් දෙවියෝ හතර දෙනා ඉන්ද්‍ර නීල මාණික්‍යමේ පාත්‍ර හතරක් අරගෙන අහසින් එනවා. ඇවිල්ලා මණික් වලින් කරපු පාත්‍ර හතරක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න උත්සාහ කරනකොට උන්වහන්සේ දේශනා කරනවා සතර වරන් දෙවියනි බුදවරු මණික් වලින් කරපු පාත්‍ර පිළිගන්නේ නැtei කියලා. ඒක බුදුරජාණන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට සුදුසු නැහැ. ඒ වෙලාවේ ආයමස් හතරවරන් දෙවියන් හතර දෙනා ශෛලමය පාත්තර හතරක්. ගල් වලින් කරපු පාත්තර හතරක් බුදුරජාණන් වහන්සේට අරගෙන ඇවිල්ලා පූජා කරනවා. අනේ ස්වාමීනි මගේ පාත්‍රය ගන්න. අනේ ස්වාමීනි මගේ පාත්‍රය ගන්න කියලා පූජා කරනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මේ පාත්‍ර හතරම අරගෙන එක පිට එක පිට පාත්‍ර හතරම එක උඩ තියලා ශ්‍රී හස්තයේ උඩින් තියලා අදිෂ්ඨාන කරනවා මේ පාත්‍ර හතරම එක් පාත්‍රයක් බවට පත් වේවා කියලා. ඒ සැනින් සතරවරන් දෙවියන් හතර දෙනාම පූජා කරපු පාත්‍ර හතරම එක් පාත්‍රයක් බවට පත් වෙනවා. අන්නේ පාත්‍රයට තමයි බුදුරජාණන් වහන්සේ දැන් බුදු වෙලා හත්වෙනි සතිය අවසාන දවසේ තමයි තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන්ගෙන් විලද මී පිඩු පිළිගන්න. එදා මේ විලද මී පිඩු පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ දානය වළඳලා අවසන් වෙලා මේ අයට ධර්ම දේශනාවක් කරා බණක් කිව්වා. එදා බණහලා මේ අය ප්‍රථම දේවාචික උපාසකවරු බවට පත් මොකද තාම තුනුරුවන් පහළ වෙලා නැහැ. සංඝ රත්නේ පහළ වෙලා නැහැ. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ම පහළ වුණොත් විතරයි තෙරුවන් සරණ ගිහිල්ලා උපාසකෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා තුනුරුවන් පහළ වුණේ ඇසලපුන් පොහෝ දවසේ ඉසිපතන මිගදාය. තාම බුදු වෙලා සත් සතිය ගත වුණා විතරයි. තාම සංඝරත්නේ පහළ වෙලා නැති නිසා බුද්ධ ධම්ම කියන මේ රත්න සරණ ගියේ ප්‍රථම දේවාචික උපාසක බොරු බවට පත් වෙන. අන්න ඒ වෙලාවේ මේ තපස්සු බල්ලුක වෙළඳ සොහයුරා බුදුරජාණන් වහන්සේ ළඟ බොහෝම සද්ධාවෙන් වන්දනා කරලා ඉල්ලීමක් කරනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි වෙළඳාම යන පිරිසක්. අපි නොයෙක් රටවල් වල නොයෙක් ප්‍රදේශවල මේ ගැල්වල බඩු පටෝගෙන ඒ වගේම නැව්වල නැගලා වෙළහෙළ දාම යනවා. අපිට තථාගත බුදුරජාණන් වහන්සේ වගේ උතුම් කෙනෙක් මේ තුන් ලෝකේටම ශ්‍රේෂ්ඨ කෙනෙක් අපිට මුණ ගැහුණා කියලා අපිට සිහි කර කර වන්දනා කරගන්න අපිට පූජනීය වස්තුවක් දෙන්න කියලා ඉල්ලීමක් කරා. අන්නේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි වරට බුද්ධත්වයෙන් පස්සේ කේශ ධාතුන් වහන්සේලා පිරිනමන්නේ. ඒ තමයි තපස්සු බල්ලුක වෙලද සොහයුරන්. කේශ ධාතුන් මිටක් නෙමෙයි අට මිටක්. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා අට මිටක්ම තපස්සු බල්ලුක වෙලද සොහයුරන්ට පිළිගන්වනවා. එතනදී රන් කරඬුවකින් පිළිගත්ත මේ තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් බොහෝම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ කේච දහතුන් වහන්සේලා අටමිටම අරගෙන තමන්ගේ උපන් ගම කියන අසිතංජන පුරේ කියන මේ ගම්මානයට ගිහිල්ලා එයින් කොටසක් තැම්පත් කළ චෛත්‍යයක් ඉදි කර. ඉතිහාස ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා පසළොස්වක පෝය දවස්වලට මේ චෛත්‍යයෙන් තද නිල් පාට බුද්ධ රශ්මි විහිදුනා කියලා. පිංගතුනි කේශ ධාතුන් වහන්සේලා කියන්නේ කළු පාට නෙවෙයි. තද නිල් පාටයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ මේ කේශ ධාතුන් වහන්සේලාගෙන් තමයි නිල් පාට ආලෝකයක් විහිදේ. දැන් අපි ওই බෞද්ධ කොඩිය දකින්නේ මේ බුද්ධ රශ්මි පාට වර්ණනේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් නිකුත් වෙච්ච මේ පාට වර්ණ අතරින් බුදුරජාණන් වහන්සේගේ තද නිල් පාට ආලෝකයක් විහිදුනේ කේශ ධාතුන් වහන්සේලා අතරේ. ඒ නිසා මේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් බොහෝ චෛත්‍ය වලින් නිල් පාට ආලෝකයක් රශ්මියක් විහිදිච්ච සිදුවීම් ඉතිහාසෙ තියෙනවා. ඊළඟට මේ තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් කේශ ධාතුන් වහන්සේලා රැගත් මේ කරඬුවත් කේශ ධාතුන් වහන්සේලාත් අරගෙන ලංකාවට එනවා. වෙළඳාම යන අතර ලංකාවට ඇවිල්ලා ඉස්සරලාම මේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිරියායේ අද තියෙනවා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ගිරිහඬු සෑය කියන මේ චෛත්‍ය. මෙන්න මේ චෛත්‍යයේ තැන්පත් වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ හිස පිරිමැදලා දීපු කේශ ධාතුන් වහන්සේලා අටමිටෙන් කේශ ධාතුන් වහන්සේලා කොටසක්. පිංගතුණී මේ සිදුවීම බොහොම ලස්සනට ඉතිහාස ධර්මයේ පෙන්නනවා. ඒ තමයි මේ තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරා අර කේශධාතුන් වහන්සේලා රැගත් කරඬුවත් අරගෙන වෙළඳාමේන ගමන් මේ තිරියායේ තියෙන මේ කඳු මුදුනට ගල් තලාව මුදුනට නගි. නැගලා එතන තියෙන පුංචි ගල් ගුහාවක් වගේ තැනක මේ කේශධාතු තැම්පත් කරඬුව තියලා එදා ටිකක් ගිමන් හරිනවා. Taman ටිකක් ගිමන් හැරලා වෙළඳාම යන්න පිටත් වෙන්න හිතාගෙන මහන්සියට ටිකක් වෙලා ගිමන් හැරලා අර කරඬුව ගන්න උත්සාහ කරනකොට කරඬුව හොල්ලන්නවත් බෑ. කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කරපු කරඬුව මේ ගල් තලාවේ එහෙම්මම පිහිටලා. ඒ වෙලාවේ වොම් පුදුමයටපත් වෙනවා මේ කේශ ධාතු කරඬු ඇයි මේ හොල්ලන්න බැරි මේ ගල් තලාව මත මේ තිබ්බ විතරයි අන්තිමට වොම් තීරණය කරනවා එහෙමනම් මේ ස්ථානයේ බොහොම පූජනීය තැනක් විය යුතුයි ඒ නිසා අපි මෙතනම චෛත්‍යයක් ඉදි කරමු කියලා ඒ වෙලාවේ අර පිරිස එකතු කරගෙන පුළුවන් විදිහට ඒ ගල් මේවා එකතු කරගෙන ඇවිල්ලා සම්පූර්ණකම චෛත්‍යයක ස්වරූපයට පුංචියට මේ කේශ ධාතු කරඬුව වහලා චෛත්‍යයක් එතන සකස් කර. ඒ වගේම අවට ප්‍රදේශවාසී මේ අයත් එකතු වෙලා මල් කඩාගෙන ඇවිල්ලා මේ චෛත්‍ය වටේටම මල් පූජා කරලා වන්දනා කරලා මේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා කියලා ඒ අයට වන්දනාමාන කරන්න අවස්ථාව ලබා දීලා ඒ අය එතනින් පිටත් වෙලා යනවා. ඒ තමයි පිංගතුණේ අද ඔය අපි ගිරිහඩු සෑය කියලා තිරියායේ තියෙන මේ චෛත්‍යරාජානන් වහන්සේ. මේ චෛත්‍යරාජානන් වහන්සේ 1951 තමයි පුරාවිද්‍යා කැණීම් කරලා සම්පූර්ණයෙන්ම අද තියෙන මට්ටමට සංරක්ෂණය කරලා තියෙන්නේ. බොහොම ලස්සන විස්තර රැසක් තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේ සෙල්ලිපියක් තියෙනවා මේ තිරියායේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ අසල. මේ සෙල්ලිපියේ සඳහන් වෙලා තියෙනවා තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් වෙළඳාම යන ගමන් කේශ ධාතුන් වහන්සේලා රැගත් කරඬු අරගෙන ඇවිල්ලා මේ භූමියේ මෙන්න මේ විදිහටයි මේ චෛත්‍ය ඉදිකරේ කියලා මේ සෙල්ලිපියේ සංස්කෘත සෙල්ලිපියක සඳහන් වෙලා තියෙනවා. හරීම ලස්සන කතාවක් තියෙනවා විසුද්ධි මාර්ගයේ පටවි කසින නිර්දේශේ. මේකේ තියෙනවා මේ චෛත්‍ය වන්දනා කරන්න දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක් බුද්ධානුස්සතිය මතම බුදුගුණ සිහි කරලා උද්වේග කියලා සද්ධාාවක් ඇති වෙනවා. සද්ධාව විස්තර කරන උද්වේග ප්‍රීතිය කියලා හඳුන්වනවා බුදු ගුණම සිහි කරනකොට ඇති වෙනවා සද්ධාව. ඒ සද්ධාවත් එක්ක ශරීරය සැහැල්ලු වෙලා අහසට පැන නගිනවා අර දරුවා ලැබෙන්න හිටිය අම්මා අහසින් ගිහිල්ලා මේ ගිරිහඩු සෑය වන්දනා කරන සිදුවීමක් මේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙලා තියෙනවා. ඒක තියෙන්නේ මෙන්න මේ විදිහට. එදා මේ තිරියාය ප්‍රදේශයේ වත්ත කාල කියලා ඒ අසල තිබ්බ ගමක් තිබ්බ ළඟම තිබ්බ ගම. පසළොස්වක පෝය දවසට විශාල පිරිසක් මේ ගිරිහඩු සෑය වන්දනා කරන්න එනවා. එදාට බොහොම ලස්සනයි මේ චෛත්‍ය හැමෝම සුදු අතින් සැරසිලා ඇවිල්ලා මල් පූජා කරලා පහන් ආලෝකයෙන් ඈතට බැබලෙනවා. එදාට හොඳට හඳ පායලා තියෙනකොට මේ චෛත්‍ය ඈතට බොහොම ලස්සනට පේනවා. ඒ වෙලාවේ මේ දරුවගේ දෙමව්පියෝ එදා පොයේ දවසේ හවස් හරුවේ මල් කඩාගෙන චෛත්‍ය වඳින්න යන්න පිටත් වුණා. එහෙම පිටත් වෙලා දුවට කියනවා දුවේ දරුවෙක් ලැබෙන්නේ ඉන්නේ. ඒ නිසා මේ චෛත්‍ය වඳින්න අද මේ පඩිපෙළ නැගගෙන බොහොම අමාරුවෙන් මේ තිරියායේ කඳු මුදුනට නගින්න එපා. ඒ නිසාද ගෙදරට වෙලා ඉන්න. අපි ගිහින් වැඳලා එන්නම් කියලා දරුවා ලැබෙන්න හිටිය දුව ගෙදර නැවැත්තු. මේ දුව බොහෝම සද්ධාවන්තයි. හැමදාම මේ චෛත්‍ය දිහා බලලා මිදුලට ඇවිල්ලා වන්දනා කරලා බුදු ගුණ සිහි කර. හරිම ආසාවක් ඇති වුණා. නමුත් අනේ මාව එක්කගෙන ගියේ නෑනේ කියලා ඒ ගැනම සිහි කර කර හිටියා. අම්මා තාත්තා දුවව ගෙදර තියලා චෛත්‍ය වඳින්න මල් පූජා ද්‍රව්‍ය අරගෙන පොයි දවසේ පිටත් වුණා. ඒ වෙලාවේ බුදු ගුණ සිහි කරනකොට පුදුමාකාර සතුටක් ඇති වුණා. අනේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා නේද මේ ගිරිහඩු සෑයේ වැඩ ඉන්නේ කියලා පුදුම සතුටක් ඇති ඒ විදිහට බුදු ගුණම සිහි කර කර බුදු ගුණම සිහි කර කර මිදුලට ඇවිල්ලා චෛත්‍ය දිහා බලාගෙන බුද්ධානුස්සතිය වඩන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ හිස පිරිමැදලා එදා තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන්ට උන්වහන්සේ කේශ ධාතුන් වහන්සේලා දෙන්න ඇත්තේ මේ විදිහටයි. මේ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් මේ චෛත්‍ය මොනතරම් පූජනීයද කියලා බුදු ගුණ සිහි කරනකොට හිත ප්‍රීතියෙන් මුළු කයම සැහැල්ලු වෙන්න පටන් ගත්තා. උද්වේග කියන ප්‍රීතිය ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ සද්ධාව බලවත් වෙනකොට කය සැහැල්ලු වෙලා පුළුන් හොදක් වගේ කය අහසට පැන නගිනවා කියලා. ඒ වෙලාවේ බුදු ගුණම සිහි කර කර අර චෛත්‍ය දිහා බලාගෙන ඉන්නකොට තමන්ගේ ශරීරය හේම සැහැල් වෙලා තමන් සැනින් හේම අහසින්ම පාවෙලා ඇවිල්ලා චෛත්‍ය මළුවටම අම්මා තාත්තා චෛත්‍ය ළඟට එනකොට මෙන්න දුව චෛත්‍ය ළඟ ඇවිල්ලා බුදුන් අදින. අර අම්මා තාත්තා ඇවිල්ලා අහනවා දුවේ කොහෙන්ද ආවේ? අපිටත් කලින් මේ චෛත්‍ය ළඟට ආවේ කොහොමද? එතකොට මේ දුව කියනවා අම්මේ මම බුදු ගුණ සිහි කරලා අහසින් තමයි කිය මෙතනට ආවේ. එතකොට මේ අම්මා තාත්තා කියන අහසින් එන්නේ කොහොමද? අහසින් යන්න පුළුවන් රහතන් වහන්සේලාට විතරයිනේ. එතකොට මේ දුව කියනවා මම දන්නේ මට මොකක් වුණාද කියලා. මම බුදු ගුණම සිහි කර කර චෛත්‍ය දිහා බලාගෙන අනේ මට මේ චෛත්‍ය වඳින්න අද බැරි වුණා නේද කියලා හිත හිතා සතුටු වෙනකොට මගේ කය හේම සැහැල්ලු වෙලා මම අහසට පැන නැග්ගා. අහසින්ම මෙතනට ආවකේ මන් දන්නේ කිය කොහොමද ආවේ කියලා. බුදු ගුණම සිහි කර කර තමයි කිය මෙතනට ආවේ. එතකොට මේ සිදුවීමේදී ওই තිරියායේ අද තියෙන කේශ ධාතුන් වහන්සේලා තැන්පත් ගිරිහඩු සෑය ගැන ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ චෛත්‍ය රාජානන් වහන්සේ මොනතරම්නම් පූජනීය චෛත්‍යයක්ද. ඒ වගේමයි තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් මේ කේශ ධාතුන් වහන්සේලා අරගෙන ලංකාවේ බොහෝ තැන්වල අද අම්බලන්තොට තියෙනවා ඒත් ගිරිහඩු සෑය කියලා චෛත්‍යය. වලවේ ගඟ සමීපයේ තියෙන ඒ විහාරස්ථානයක තවත් තියෙනවා එතනටත් කියන්නේ ගිරිහඩු සෑය කියලාද. එතනත් තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් කේශ ධාතුන් වහන්සේ